නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨහන් දේශනාවයි අද අපි කමඨාන් දේශනාව වශයෙන් මාත්‍රකාව කොට ගත්තේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවේ වේදනාව මත සීය පැවැත්වීම එහෙම නැත්නම් සිත පිහිටීම අපි දන්නවා මේ ආනාපාන සති භාවනාව විවිධ ක්‍රමවලට විවිධ ආකාරවලට සිදු කරන භාවනාවක් මේ භාවනාව තුළ විශේෂ ක්‍රමයක් තමයි මේ වේදනාව පිළිබඳව සිය පීඨීම තථාගතයන් වහන්සේ දේශනාව තුළ සඳහන් කරනවා පස්ස වේදනා කියලා මොකද්ද මේ පස්ස වේදනාව කියලා කියන්නේ ස්පර්ශය නිසා අටගන්නා වූ වේදනාව අපි කොච්චර ඇඟුම් බර වෙලා ආදරයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කෙරුවත් මේ පස්සය වේදනාවක් කියලා වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ බොම කලාතුරකින්. <clears throat> එනම් ආස්වාසය ප්‍රාස්වාසය තුල ඇතිවෙනා වූ ක්‍රියාවේ වේදනාව අරමුණු කරගෙන භාවනා කරන මේ භාවනා යෝගියා කාලයක් තිස්සේ මේ ආස්වාසය ප්‍රාස්වාසය දියාම බලාගෙන තමන්ගේ කාලය පසු කරනවා. මේ විදියට තමන්ගේ කාලය ගත කරමින් සිටින මේ භාවනා යෝගියාට මේක තුළ විඩාවක් ඇති වෙනවා. අපි දන්නවා එකම ක්‍රියාවක් දීර්ඝකාලීනව කරනකොට ඒ ක්‍රියාව තුළ අපට යම් යම් අපාසුතාවයන් අකමැත්තන් ඇති වෙන්න පුළුවන්. මාන ජීවිතෙත් එක දිගටම එකම චර්යාවට ක්‍රියාවලියට ජීවත් වෙනකොට මාස 3ක් විතර යනකොට මානසික ආතතියක් වාගේ සිතට අපාසතාවයක් දැනෙන යම් යම් ඇඟීම් ඇති වෙන්න පුළුවන්. ස්ථානෙන් දුර බෑර යනකොට පිටත්ව යනකොට ඒ පරිසරයට මූණ දෙනකොට අපට පෑදිලිව පේනවා අර ඉන්න ස්ථානයට වඩා මේ ස්ථානයේ ඉඳින මේ මොහොත විශාල වෙනසක් තියෙන බව. අන්න ඒක කමඨාන කරගත්ත සමහර භාවනා යෝගිනුත් ඉන්නවා. ස්ථානයක අවුරුද්දක් විතර ඉඳලා එතන කලකිරෙනකොට එතන පරිසරයට ප්‍රියතාවය අඩු වෙනකොට තවත් ස්ථානකට ගියාම සිත සන්තෝෂයෙන් පිරීලා සිත විශාල වශයෙන් එතනට බැඳිලා අනේ මේ ස්ථානය බොහොම හොඳයි මේක හරි ලස්සනයි මෙතන තමයි ඉන්න ඕනේ කියලා හිතෙනවා. <clears throat> ඒ භාවනා යෝගින්ට අමතක වෙන එක අවස්ථාවක් තමයි Taman කලිනොත් මේ අකමැති කියන තැනටත් කැමැති වෙලා හිටපු කාලයක් තිබුණනේ. එහෙනම් එතනට එනකොට තිබිච්ච ප්‍රියතාවය එතනින් ක්‍රමක්‍රමෙන් එක නැති උනේ කොහමද? ක්‍රමානුකූලව ඒ ස්ථානය අකමැත්තට ගොදුරු වුණේ කොහොමද? එහෙනම් ඒ ඒ ස්ථානවල පුංචි පුංචි සිදුවීම් ක්‍රමානුකූලව අපගේ සිත ඒ ස්ථානයෙන් බැහැර කළා. එනම් මේ භාවනා යෝගීන් අනිවාර්යම තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේ චෛතසිකය තුල පවතිනා වූ චිත්ත වීතියේ ඒ තරංග ධාරිතාව වෙනස් වෙනකොට ඒ තරංගයේ නිර්මාණය වෙලා තියෙන අණුවල භ්‍රමණ වේගය වෙනස් වෙනකොට අණු දෙක අතර ඉඩස ඇති වෙනකොට කම්පාව ක්‍රමානුකූලව අඩු වෙනකොට වැඩි වෙනකොට මේ චේතනාව ආත්පසීම වෙනස් වෙන්නට පුළුවන් එහෙනම් අලුත් ස්ථානයකට යනකොට ඒ ස්ථානය පිළිබඳව විශාල කැමැත්තක්, ඡන්දයක් තියෙනවා. ඇයි හැමදේම අලුත්. විවේක ගන්න ස්ථානය, දානේ ගන්න ස්ථානය, ඒ මිනිස්සු පරිසර ගස් කොළන් ආහාර පානවල රස ඔක්කොම වෙනස්. හැබැයි කාලයක් යනකොට මේක අකමැත්තටපත් වෙන්නේ අර චිත්ත වීතිය තුල තියෙන ධාරිතාව වෙනස් වෙන නිසා ඒ තරංගයට බාහිරින් පැමිණෙන්නා වූ බලපෑම් නිසා කියන එක මේ භාවනා යෝගියා තේරුම් ගත්තාම එයා දක්ෂ වෙනවා මේ චිත්ත වීතිය වෙනස් වීමට ගොදුරු වෙන එක වළක්වා ගැනීම පිළිබඳ මේ ස්ථානයකින් යම්කිසි තැනකට පිටත්ව ගියාම ඒ පරිසරයේ අලංකාරය දැක්කාම සිත කැමති වෙනවනේ ඒ කැමති වෙන මානසිකත්වයේ මත සිත පීටලා ඒක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්නවා අර චිත්තය තුල ඇතිවෙච්ච වෙනස. ඒ මානසිකත්වයෙන් අකමැති තැනට ඇවිල්ලා ඒ මානසිකත්වයෙන් ඉන්න බලනකොට ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද්ද මේ සිතට වෙලා තියෙන්නේ මේ පේන දේවල්, ඇයෙන දේවල්, දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් වලින් ඇතිවෙනා වූ සියුම් කම්පනය අර මානසිකත්වය විකෘති කරනවා. ඒ මනසේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනසට භාජනය කරනවා. මේක වටහා ගත්තාම මේ භාවනා යෝගියාට තේරෙනවා මම මොනතරම් මානසිකත්වයක් අදාගෙන ඉටියත් වැඩක් නැහැ. මොන වගේ චිත්ත වීතියක් මම පරිස්සමින් තබාගෙන ඉටියත් වැඩක් නැහැ. අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් ගෝචර වෙන සංඥා සංකාර ධර්ම වලින් පීඩන වලින් අර චෛතසිකය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා අපේ ආත්පසින්ම නොහිතන මානසිකත්වයකට පත් කරනවා මේක සාමාන්‍ය ගී ජීවිතවලත් අපට තියෙන ලොකු අත්දැකීමක් මොකද්ද ගී ජීවිතවල තියෙන ප්‍රශ්නය කියලා බලනකොට අපේ දරුවෝ මේ විදියට හැදෙයි දරුවා මේ විදියට කටයුතු කරයි අපට කීකරු වෙයි දරුවා අපට පිටු නොපහයි පරිසරය මේ විදිහට ඇදෙයි කියලා අපි විශාල බලාපොරොත්තුත් එක්ක තමයි අපි ගී ජීවිතය ගමන් කරන්නේ. අපේ අවාසනාවට ඒ දේවල් කිසිම දෙයක් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි අපි බලාපොරොත්තු වෙන දේ වෙන්න ඒ කර්මය තියෙන්නට ඕනේ. නමුත් එහෙම කර්මයක් අපට නැත්තම් අපට තියෙන්නේ ආත්පසින්ම වෙනත් කර්මයක් නම් සිද්ධිය ආත්පසින්ම වෙනස් විදියකට ක්‍රියාත්මක වෙනකොට අපට ඒක ඔරොත්තු දෙන්නේ අපට ඒ ස්ථානයට මූණ දීලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ අපේ සිත කියන්නෙම ස්ථානෙන් පිටව යන්න බෑරව යන්න මාන ජීවිතයට යන්න උදකලා වෙන්න අත්තරින්න කියලා নানা ප්‍රකාර සිතිවිලි ඇති වෙලා අර සියලෝම දේවල් අත්හැරෙනවා. එහෙනම් එතන හතුරෙක් හිටියොත් ඒ හතුරා යන්නේ නැහැ. ඇයි? ඒ අතුරට ඕනේ මේවා අවුල් වෙලා විනාශ වෙලා මේ හැම දෙයක්ම ඇස් ඉදිරියේ පලිසන් දීලා විනාශ වෙනවා දකින්න එයා කැමති නිසා අවුල් වෙන තරමට එයා සන්තෝසයි. අවුල් වෙන්න වෙන්න එයා ඒක නරඹ නරඹ එතන ඉන්නවා. එතනින් යන්න බෑ. අවුල් නොවි තියෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙච්ච කෙනාට ආත්පසින්ම වෙනස් දෙයක් වෙන නිසා එයාට ඉන්න පුළුවන් කමක් නැහැ. එයා වහාම එතනින් පිටත් වෙලා යනවා. එනම් මේ අත්දැකීම් අපගේ ජීවිතවල තිබුණාට මේක කමඨාණක් කරගන්නට අපට ප්‍රඥාව තිබුණේ මේ වගේ নানা ප්‍රකාර සිදුවීම් අපගේ ජීවිතවල සිදු වෙලා තිබුණාට ඒක තුලින් නිවන් මාර්ගයේ පාද ගන්න ප්‍රඥාව අපට තිබුණේ හැබැයි මේ භාවනා යෝගියා ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවේ වේදනාව මත සිත පීඩනකොට යාට තේරෙනවා දකින දේ වේදනාවක්, ඇයෙන දේ වේදනාවක්, ගන්ධය වේදනාවක්, රසය වේදනාවක්, වචනය වේදනාවක්, ස්පර්ශය වේදනාවක්, සිතවිල්ල වේදනාවක්. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයම වේදනාවෝ නිර්මාණය කරන ආයතන කියන එක මේ භාවනා යෝගියාට වැටෙනවා. Taman සෑම මොහතකම දුකක් විඳිනවා කියන එක Tamanට වැටහෙනවා. ඇයි ස්පර්ශය වේදනාවක්. එහෙනම් සෑම දෙයක්ම වේදනාවක් වෙන්නේ කොහමද කියලා මේ භාවනා යෝගියා තවත් ගැඹුරෙන් තමන්ගේ ප්‍රඥාවෙන් බලනකොට මේ භාවනා යෝගියාට පේනවා මම යම්කිසි මිනිසියෙක් දැක්කාම ඒ මිනිසයා පිළිබඳ සිතිවිලි ඇති වෙන්නේ නැද්ද? හොඳ නරක දැනෙන්නේ නැද්ද? ඒ මිනිසයා පිළිබඳ අදහස් පාළ වෙන්නේ නැද්ද? මූලික අදහස් තමයි කෙනෙක් දිහා දැක්කාම එයා මිනිස්සෙක් කෙනෙක් අපි හඳුනා ගන්නවා හඳුනාගත් එක ඒ රූපයෙන් ආත්පසීම වෙනත් චෛතසිකයක් රූපයක් දැක්කා රූපය ස්ත්‍රීද පුරුෂද කියලා හඳුනාගත්තා ඒක ප්‍රශ්නයක් නම හඳුනාගත්තා මේ ආවලා කියලා ඒක ප්‍රශ්නයක් එයාගේ වස්ත්‍ර පිළිබඳ අදහස් පාළ වෙනවා චර්යා පිළිබඳ අදහස් පාළ වෙනවා. එයාගේ උවමනා එපාකම් පිළිබඳ අදහස් පාළ වෙනවා. ඒක ප්‍රශ්නයක්. එයාත් එක්ක සාකච්ඡා කරන්න එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අපි මැදිහත් වෙනවා කාලයේ ශ්‍රමය අපේ කැප වෙනවා ප්‍රඥාව කැප වෙනවා අන්න ඒක ප්‍රශ්නයක් එයා අපෙත් එක්ක ගත කරන කාලය නිසා ඇතිවන පීඩන කම්පන මානසික විපර්යාස මේ හැම එකක්ම ප්‍රශ්නයක් එහෙනම් දැකීම මොනතරම් ගැටලු සාගතද කියන එක මේ භාවනා යෝගියාට පෑදිලිව පේන්න පටන් ගන්නවා. එහෙනම් මේ භාවනා යෝගීන් කල්පනා කරනවා මේ ආයතන අයතුලින්ම ඇති කරන්නේ කුමක්ද කියලා බලනකොට පෑදිලිව පේනවා මේ ආයතන හැම එකේම තියෙන දුක. දුකෙන්තර මේ ලෝකේ එකක් නැති වෙනකොට ඒ භාවනා යෝගියා තේරුම් ගන්නවා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. ඇයි සෑම සංස්කාර ධර්මයක් තුළින්ම වේදනාව අට ගන්නවා නම් ඉපදීමට අවශ්‍ය කර්ම නිර්මාණය වෙනවා නම් ඇති වෙන තරමක් ඇති වෙන්නේ ලෝභ ద్వේස මෝහ නම් ඒකේ ප්‍රතිඵලය දුක්ඛය නම් එනම් මේ ආයතන අයෙන් ගනුදෙනු කරලා තින්නේ දුකනේ ආයතන අයට ස්පර්ශ වෙලා තියෙන්නේ දුකනේ. ආයතන අයට දුකෙන්තර මොකවත් ගනුදෙනු වෙලා නැහනේ. අන්න මේ අවබෝධය එනකොට මේ භාවනා යෝගියා පෑදිලිවම තේරුම් ගන්නවා මේ ආයතන අයතුලින්ම දුක මට ගේනවා මේ දුක තමයි සෑම තප්පරයක් ගානේ මම විඳින්නේ විඳවන්නේ විඳින්නට බලාපොරොත්තු වෙන්නේ මේකෙන් නිදාස් වුණොත් මම නිවෙනවා. මේක තමයි මට නවත්තන්න තියෙන්නේ මේ දුක්ඛයෙන් මට නිදහස් වෙන්නයි උවමනාව තියෙන්නේ මේ විමුක්ති මාවත මා විසින් සලස ගන්න ඕනේ කියන ඒ දෘෂ්ටියට මෙයා වැටෙනවා. මේ සම්මා දෘෂ්ටියේ ඉඳගෙන මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාසයත් ස්පර්ශයක් වේදනාවක් ප්‍රාස්වාසයත් වේදනාවක්. ඇයි ආස්වාස ප්‍රාස්වාසයේ නිසා Taman ජීවත් වෙනවා. ජීවත් වෙන නිසා දුක ලැබෙනවා. ආස්වාස කිරීම දුකක්. ප්‍රාස්වාස කිරීම දුකක්. ඇයි? ආස්වාසය කියන්නේ පැවැත්මට ගන්නා දේවල්. ප්‍රාස්වාසය කියලා කියන්නේ පැවැත්මෙන් අපට කරදර වෙච්ච බාධක වෙච්ච දේවල් ඉවත් කිරීම. එහෙනම් අපේ ජීවිත කාලෙම අපි සතුටට දේවල් එකතු කරනවා, අසතුටු දේවල් අයින් කරනවා. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාසය තුල ජීවිත කාලෙම වේදනාවක් විඳ බව වේදනාවට ගොදුරු වෙච්ච බව මේ භාවනා යෝගියා තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා තීරණය කරනවා මගේ ජීවිත කාලය පුරාම මම මේ වේදනාවත් එක්ක ඉඳලා මට මේක වැටහුන්නේ දැන් තමයි මට වැටහෙන්නේ ජීවිත කාලය පුරාම වේදනාව ස්පර්ශ කරමින් වේදනාව රස විඳිමින් මම ජීවත් වෙලා තියෙනවා. මේක නවත්තන්න පුළුවන් නම් මේ දුක නිවා ගන්න පුළුවන් නම් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් මම නිදහස් වෙන්නේ මේ සතරමා භූතයාගේ පැවැත්මෙන් එහෙනම් මේක තමයි නිර්වාණය දුකෙන් නිදහස් වීම වේදනාවෙන් නිදහස් වීම මේ වේදනාව දුක හට ගන්නා වූ ක්‍රියාවලියෙන් නිදහස් වීම එහෙම කරන්න පුළුවන් නම් මාගේ නිවන කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. ඒ කාන්ත වශයෙන්ම මම නිවිසනසීම ලබනවා කියන එක ප්‍රත්‍යක්ෂ කළාම එයාගේ විඥාණයට මේක නිවැරදි මාර්ගය මේක තුලින් නිවන් දකින්න පුළුවන් කියන එක ප්‍රත්‍යක්ෂ වුණාම එයා සෝවාන් ආර්ය මාර්ගයට වැටිලා සෝවාන් ඵලයටපත් වෙනවා ඒ කියන්නේ අපි මේ ලෝකයේ සම්මා දෘෂ්ටියකටපත් වෙන්නට ඕනේ. ඒ සම්මා දෘෂ්ටිය අපගේ නිවැරදි නිවන් මාර්ගයේ බවටපත් වෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂ ඥානය තුල පවතින්න ඕනේ. ප්‍රත්‍යක්ෂ ඥානය තුල පවතින් නැත්නම් ශ්‍රවණය කරපු දෙයක් නම් ඒකාන්ත වශයෙන් මේක වෙනස් වෙන්න පුළුවන්. පීඩනයක් ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් ඒක අතුරුදාන් වෙනවා නැවත පෘතුජන ස්වභාවයටපත් වෙනවා එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවේ වේදනාව මත සිත පීඨලා භාවනා කරන භාවනා යෝගියාට ගොඩාක් ගැඹුරු කාරණාවක් වැටහෙනවා. ඒ කාරණාව තමයි එයා මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ එයා ගනුදෙනු කරන සෑම සංඥා සංස්කාර ධර්මයක් ගානේ එයාට වේදනාව දුකක් අට ගන්නවා මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ ජීවිත කාලෙම කනට පුළුන් කොටාගෙන ඇස් දෙක පියාගෙන කට පියාගෙන පරියංකෙන් ඉඳගෙන අපි භාවනා යෝගිව අර තපස්වරු අවුරුදු 10 ගණන් ඉන්නා වාගේ ඒ මෙහිටියට ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපි දන්නවා ඇස කන දිව නාසය සම කියන ඒ ආයතන පාම ක්‍රියා විරහිත වෙච්ච අබ්බගත වෙච්ච රෝගින් මේ ලෝකේ ඉන්නවා. එහෙම ඉටියට ප්‍රශ්න විසඳිලා නැහැ. එයාට තරහා යනවා, කෙලෙස් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. එහෙනම් මේ කෙලෙස් නසන්න තියෙන ක්‍රමය මොකද්ද කියලා බලනකොට මේවා ගනුදෙනු කළ යුතුයි. ආයතන අයේම දොරවල් ඇරලා නම් ගනුදෙනු කරන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ගනුදෙනුවේ තියෙන ප්‍රතිඵලය නවත්තන්න පුළුවන්. ගනුදෙනුව තුලින් අට ගන්නා වූ දුක නවත්තන්න පුළුවන්. ඒක නැවතුවත් ගනුදෙනුව නවත්තන්න අවශ්‍ය නැහැ. ගනුදෙනුවට එයාගේ පාඩුවේ වෙන්න හරිනවා. ගනුදෙනුව ඒ විදියටම සිදු වෙන්න හරිනවා. ඒක තුලින් අට ගන්න ප්‍රතිඵලය විතරක් නවත්තනවා. අපි දන්නවා ලියුම් ලියන්න අපට අවසරයි. ඒක ලියුම් කවරයකට දහලා ඒක වාලා මුද්දර ගන්නත් අපට අවසරයි. තැපල් කරන්නත් අවසරයි. හැබැයි ඒකේ ලිපිනේ ලියලා නැත්තම් යායුතු ලිපිනේ ආපසු ලිපිනේ නැත්තම් ලියුම යන්නේ නැහැ. මුද්දරේ තියෙනවා තැපල් කන්තේරුවේ ලියුම තියෙනවා බෙදන්නත් සූදානම්. හැබැයි ලිපි දෙක නැති නිසා ලියුම කොහාටවත් යන්නේ නැහැ. ඒක කන්ටෝරෙන් එයාට යන්නේ නැහැ. ඒක එතන නවතිනවා. මේ වාගේ මේ ආයතන අයට ගෝචර වෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම අර ලිපිණය නැතුව එතනින් යාට යන්න බැරුව නවතිනවා වාගේ මේ ආයතන හයට ගෝචර වුණාම ඒ ආයතනෙන් එයාට කර්මයක් නිර්මාණය කිරීම පිණිස පිටත්ව යාමට ඉඩ නොදී එතනින් නැවතුවොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. එහෙනම් ආයතන අය ක්‍රියා විරහිත කරන්න ඕනේ. ලෝකේ දිහා බලන්න පුළුවන්. ශ්‍රවණය කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ආස්වාස ප්‍රාස්වාසය කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්, සිතන්න පුළුවන්. හැබැයි කර්ම නිර්මාණය වෙන එකයි නවත්තන්න ඕනේ කියන ඥාණය මේ භාවනා යෝගියාට පාළ වෙනවා. මේ භාවනා යෝගියා දැන් ක්‍රියාව නවත්තන්නේ ක්‍රියාවෙන් අටගන්න ඵලය විතරයි නවත්තන්නේ ඒකට අදාළ ක්‍රියාවල නිරත වෙලා එයා විශාල ප්‍රයන්තයක් දරනවා මේ ක්‍රියාවලිය තුල අටගන්නා වූ කර්මය එහෙම නැත්නම් ප්‍රතිඵලය නවත්තන්න දැන් එයා සකු르දාගාමි ඵලයටපත් වෙලා මේ භාවනා යෝගියා පෑදලිව තේරුම් ගන්නවා මේ ක්‍රියාවලිය නවත්තන්නට මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය නවත්තන්නට මේක නිර්මාණය වෙලා ක්‍රියාත්මක වෙලා ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය දැනගන්නට ඕනේ මේ භාවනා යෝගියා මේ ක්‍රියාවලියේ තියෙන අභ්‍යන්තර ධර්මතාවය අභිධර්මය කුමක්ද කියලා ගවේෂණය කරලා බලනකොට මේ ඇතිවෙන සෑම දුක්ඛ ස්පර්ශයක්ම අටගන්නා වූ ක්‍රියාවලියක්ම විශේෂ ක්‍රමවේදයක් පවතිනවා ඒක තමයි දැඩි ස්වභාවයේ ඉඳලා සියුම් ස්වභාවයේ දක්වා මේක තුල පැවැත්මක් පවතිනවා දැන් අපට නොපෙනෙන දෙයක් මතක් වුණාම ඒක මතක් වෙන්නේ නැවත සීනයක් දැක්කාම සමහරට එලි වැටෙනකොට සීනය අමතක වෙනවා මතක් කරාම මතක් වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඊයේ රාත්‍රියේ මොනවද එකක් දැක්කා. හැබැයි දැක්ක දේ කියන්න බෑ. ඒ දක්ෂකම අපට නැහැ. නමුත් යම සමහර දේවල් සීකල්පනාවෙන් ඉන්නකොට අපට වුණා නම් දැනුමක් ඇවුණා නම් කවුරු හරි ඇවිල්ලා අපට ගැව්වා නම් වේදනාවක් ඇති කරා නම් විශාල විනාශකාරී තත්ත්වයක් අපි ඉස්සරහ අපිට වුණා නම් අන්න ඒක අමතක වෙන්නේ නැහැ. ඇයි ඒක අමතක වෙන්නේ නැත්තේ? ඒකේ ධාරිතාව වැඩි. එහෙනම් මේ ධාරිතාව වැඩි දේවල් වැඩිපුර මතක හිටිනවා. ධාරිතාව අඩු හේවා සාමාන්‍යයෙන් මතක හිටිනවා. සියුම් දේවල් අවමෙන් මතක හිටිනවා. ධාරිතාව නැති දේවල් මතක හිටින්නේ මේ මට්ටම් අතර පිළිබඳ අවබෝධය පාළ වෙනවා මේ භාවනා යෝගියාට. මේ භාවනා යෝගියා කල්පනා කරනවා මම ජීවත් වෙලා ඉන්න කාලය පුරාම මේ මට්ටම් අතරකින් තමයි හැමදේම ගනුදෙනු වෙන්නේ. මේ ස්වභාවයන් අතර තුල තමයි සෑම ගනුදෙනුවක්ම සිදු වෙලා තියෙන්නේ. මේක නිරෝධ කරන්නට දක්ෂකම තියෙනවා මේ කියන ක්‍රියාවලිය නවත්තන්න පුළුවන්. දුකෙන් නිදහස් වෙන්න පුළුවන් දුක නිවා ගන්න පුළුවන් දුකත් එක්ක තියෙන ගනුදෙනුව නවත්තලා දාන්න පුළුවන් ඒකට මේ ස්වභාවයන් අතරතුලින් අටගන්නා වූ සියලෝම ගනුදෙනු පිළිබඳ මනා අවබෝධයක් ඇතිවිය යුතුයි ප්‍රඥාවෙන් කටයුතු කළගත යුතුයි කියන අවබෝධය ඇතිව පේනවා ඇයෙනවා දැනෙනවා ඇඟෙනවා සිතෙනවා කියන මේ සෑම ආයතනයකම ක්‍රියාවලිය තුල සීය පීඨවලා එයා බලනකොට මේ භාවනා යෝගියාට පැහැදිලිව පේන එක කාරණාවක් තමයි ඇස කන දිව නාසය සමසිත නිතරම පටවි ස්වභාවයෙන් දැඩි ලෙස ගනුදෙනු කරනවා ආපෝ ස්වභාවයෙන් මධ්‍යස්තව ගනුදෙනු කරනවා වායෝ ස්වභාවයෙන් සියුම් ලෙස ගනුදෙනු කරනවා සිතවිලි වශයෙන් ආලෝක වශයෙන් එයා ගොඩාක් සියුම් ලෙස තරංග වලින් ගනුදෙනු කරනවා. එහෙනම් අපට පේන රූපය පෙනිච්ච රූපයක්ද කියලා බලනකොට ඇත්තටම ඇසට පෙනිච්ච රූපය ඇසේ ඇතුලේ තිබිච්ච තැම්පතුවත් එක්ක සංසන්දනය කරලා මේක මේ මේ රූප කියලා කියන්නේ නැද්ද? එහෙනම් අපි යම්කිසි මිනිසෙක් දිහා බලනකොට ඒ බලපු මිනිසයා අසුවලා එයාගේ නිවස තියෙන ආවල් තැන එයා මේ වැඩක් කරන්නේ එයා මේ වගේ වැඩක් කරන්න බලාපොරොත්තු වෙන්නේ එයා මේ වගේ ಗುಣධර්ම තියෙන කෙනෙක් මේ වගේ අඩුපාඩු තියෙන කෙනෙක් මේවා කොහොමද අපට මතක් වෙන්නේ එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා රූපයක් දැක්ක ගමන් රූපය එතනට සීමා වෙච්ච එකක් නෙමෙයි එතනින් එයාට යනවා සෑම රූපයක්ම පටවියෙන් පටන් අරන් ආපෝ වෙලා වායෝ වෙලා තේජෝ වෙලා ඒක තුනී වෙලා යන ස්වභාවයක් තියෙනවා. එහෙනම් රූපයක් දැක්ක ගමන් රූපය දැක්කා පටවිය. ඒ පිළිබඳව අපගේ මතකයන් අවදි වෙලා ගනුදෙනු වෙනවා. ඒක ආපෝ මට්ටම. ඒක නැවත අපි සාකච්ඡා කරලා අසුවලා දැක්කා මේ විදිහේ වැඩක් කරගෙන හිටියේ මම හිතනවා අසුවලා එතනට ගිහින් තින්නේ මේ වගේ දෙයක් කරන්න කියලා අපි වචන ප්‍රකාශ කරනවා අදහස් ප්‍රකාශ කරනවා ඒ කියන්නේ වායෝ ස්වභාවය එතනින් මතුවෙලා අපි කියන්නේ නැහැ කාටවත් එයාගේ මතකයන් මොකොත් අවදි කරගන්නේ නැහැ දැක්ක දේ නැවත නැවත මෙනෙහි කරන්නේ නැහැ නමුත් එම දැක්කයි කියන මතකය අපි තුල තියාගෙන ඉන්නවා. මේම සිද්ධියකුත් මම දැක්කා. මේක කාටවත් කියලා බෑ. නින්දා අපාස කරලා බෑ. නමුත් මේ දේ දැක්ක බව Taman දැනගෙන ඉන්නවා. අන්න මේ මතකයට තමයි සිතවිලි එම නැත්නම් චිත්ත වීති මට්ටම් කියලා කියන්නේ. එහෙනම් මේ ආකාරයට මේ චෛතසිකය තුලට ගෝචර වෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ආකාරයට ඇසකන දිවනාසය සමසිත සමග භාවනා යෝගියා එක්ක ගනුදෙනු කරන බව මේ භාවනා යෝගියා වටා ගන්නවා මේ භාවනා යෝගියාට පෑදිලිව තේරෙනවා මේ ගනුදෙනුව සාමාන්‍ය ගනුදෙනුවක් නෙමෙයි මේ ගනුදෙනුව දීර්ඝ කාලීනව පවතින එකක්. මේක තුල ස්වභාවයන් අතරක් තියෙනවා. ඝන ස්වභාවය, ද්‍රව ස්වභාවය, වායෝ ස්වභාවය, ආලෝක ස්වභාවය එනම් මට්ටම් අතරකින් මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ වේදනාවත් මේ මට්ටම් අතර තුලම පවතිනවා. දැක්ක වේදනාව දැක්ක දේ වටාගත් වේදනාව ඒක කතා කරන වේදනාව ඒක මෙනෙහි කරන වේදනාව කියලා මේ ආකාර අතරකින් වේදනාව Taman තුල පවතිනවා අවුරුදු ගණනාවකට කලින් වෙච්ච දෙයක් මෙනෙහි කරනකොට පුංචි කාලේ සිද්ධියක් මෙනෙහි කරනකොට දැන් ඒ සිද්ධිය මෙතනට අදාළ නැහැ හේතුව අවුරුදු ගණනාවක් පසු වෙලා ඉවරයි ඒත් අපට වේදනාව දැනෙන්නේ නැද්ද? අනේ ඒ කාලේ කොච්චර සුන්දරද ඉස්කෝලේ යන කාලේ. අසවල් කාලේ මම ගෙදර හිටියා අම්මා තාත්තා හිටියා ඥාති මිත්‍රෝ හිටියා සහෝදරයෝ හිටියා අපි ඔක්කොම එකට එකතු වෙලා කිරිබත් කාලා අවුරුදු සමරලා සන්තෝෂයෙන් හිටියා ඒ කාලේ මතක් වෙනකොට වේදනාවක් දැනෙන්නේ නැද්ද අන්න මේ ධර්මතාවය භාවනා යෝගියාට වැටෙනවා තමන්ගේ මතකයන් අවදි වෙන සෑම අවස්ථාවක් තුළම ඒ ඒ මතකයන් වලට අනුව වේදනාවත් මතුවලා එනවා. එහෙනම් පටවි මට්ටමින් එකක් එනකොට පටවිය වේදනාව වෙලා ඇඬෙනවා. සමහර අයට සමහර දේවල් මතක් වෙනකොට හඬනවා නම් ඒ කියන්නේ මොකවත් නෙමෙයි පටවි මට්ටමේ දෙයක් මතුවලා ඒ අවබෝධය ලබා ගනිමු. සමහර කට්ටිය හඬන්නේ නැහැ. මූණ විරූප කරගෙන ගොඩාක් දුකෙන් ඉන්නවා වාගේ තමන් විරූප වෙලා ඉන්නවා. එයාගේ කය දිහා මූණ දිහා බැලුවාම වේදනාවෙන් ඉන්න බව තේරෙනවා. හැබැයි අඬන්නේ නැහැ. ඒ කියන්නේ ආපෝ මට්ටමින් ද්‍රව මට්ටමින් ඇඟීම් පාළ වෙලා. සමහර කට්ටිය හඬන්නේ නැහැ. මූණ විරූප කරගෙන දුකෙන් ඉන්නෙත් නෑ. හැබැයි নানা ප්‍රකාර වචන වලින් එයා දුක ප්‍රකාශයටපත් කරනවා. කෑම ටිකක් කමුද ඕන්නේ ඉතින් කෑවත් මැරෙනවා නැතත් මැරෙනවා. ඉතින් කවදාරි මැරෙනවනේ. එහෙනම් බීම ටික බොමු මොකටද නිකන් ওই රසායනික දේවල් බීලා කොහොමත් මැරෙනවනේ. එයාගේ වචනවල නිතරම අර දුක මිශ්‍ර කරලායි කතා කරන්නේ. ඒ වචනවල වෙනස තියෙනවා. ඒ කියන්නේ එයාට වායෝ මට්ටමින් චේතනා පාළ වෙලා ඒක තමයි වචන වලින් එළියට එන්නේ. කතා කරන්නෙත් නෑ, අඬන්නෙත් නෑ. මූණ විරෝප වෙලත් නෑ, පිළිම වාගේ ඉන්නා වාඩි වෙලා එක එක දියාවක් බලාගෙන ඉන්නවා. කතා කරන්නේ වචනයක් ගන්නත් බෑ. පැයක් විතර කතා කළත් එයා නෙමෙයි කට හැරලා අදහසක් පාළ කරන්නේ. ඒ කියන්නේ එයාගේ වේදනාව චිත්ත වීති වලින් ගනුදෙනු කරන එකක්. එයා සිතිවිලි වලින් කල්පනා කරලා මේක මේම කිව්වොත් ඒම එකක් වෙන්න පුළුවන්. මම මේ අදහස ප්‍රකාශ කෙරුවොත් ඒකට ප්‍රතිචාර ලැබිලා මට වාසියක් අවාසියක් වෙන්න පුළුවන්. එහෙනම් ඒක ඒ විදිහට කියලා බෑ. මේ කාරණාව දැන් කියලා බෑ. මේ විදිහට සිතිවිලි වලින් එයා දුක් විඳිනවා. සිතිවිලි වලින් පොරබදිනවා. වචන මොකවත් එළියට දාන්නේ නැහැ. එහෙනම් මේ වේදනාව කියන එක ආකාර අතරකින් අපි තුල පවතිනවා ඒකට හේතුව තමයි පටවියාපෝ ආයෝ තේජෝ කියන සතරමා භූතය වලින් මේ නාම රූප නිර්මාණය වෙලා තිබීම එහෙනම් මේ නාම රූප තුලින් අපි මේ ස්පර්ශ කරන මේ ධර්මය වටාගෙන මේ භාවනා යෝගියා තීරණය කරනවා පටවි ස්වභාවය අයින් කරලා ආපෝ ස්වභාවය අයින් කරලා වායෝ ස්වභාවය වචන වලින් තියෙන දුක අයින් කරලා සිතිවිලි වලිනුත් දුක අයින් කෙරුවොත් තමයි මේ වේදනාව නිට්ටාවට සනීප වෙන්නේ නැතුව රූපේ පේනවා කියලා ඇස පියාගෙන හිටියට වේදනාව නිදාස් වෙන්නේ ශබ්ද හැනවයි කියලා කන් වලට පුළුන් කොටාගෙන හිටියට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කතා කරන නිසා වේදනාව ඇති වෙනවා නිස්සබ්ද භාවනාවේ සිටියට ප්‍රශ්නේ විසඳෙන්නේ හේතුව ජීවිත කාලෙම ওই ප්‍රශ්නේ තියෙනවා මේ භාවනා යෝගියාට පෑදිලිව මේක තේරුම් ගියාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඉස්සෙල්ලාම පටවි මට්ටමේ ප්‍රශ්නේ විසඳලා ඉන්න ඕනේ කියලා එයා මේ දකින රූප වලින් <clears throat> ඇයෙන ශබ්ද වලින් දැනෙන ගන්ධ වලින් දැනෙන රස වලින් එයාගේ චර්යාවලින් තියෙන පටවි ස්වභාවය අයින් කරනවා ඒ අයින් කරන ක්‍රමවේදය තමයි පොල්ගාක් දැක්කාම පොල්ගා දකින්නේ පොල්ගා කියන නාමය විතරක් ගන්නවා. දැක්ක ගමන් ඇස් දෙක පියාගෙන පොල්ගා මෙනෙහි කරන්න පොල්ගා කියන නාමය මෙනෙහි කරනකොට අර පටවි ස්වභාවය අයින් වෙලා ආපෝ ස්වභාවයට අර්ථ වෙනස් වෙනවා යම් කිසි කෙනෙක් කතා කරනවා බයිනවා ඒ බයිනකොට බැනුම් මොනවද කියන එක නෙමෙයි කල්පනා කරන්නේ මොනතරම් ආදරය කරුණාව බැඳීමක් තියෙනවා නන්ද එයා මගේ අඩුපාඩු මෙච්චර පෙන්නලා දෙන්නේ මේ අඩුපාඩු වලට එයා දොස් කියනවා නෙමෙයි මේක හදාගන්න උවමනාව ඇති කරනවා මට බැනලා නිඳා කරලා අපාස කළේ නැත්තම් මම දන්නේ නෑ මට මේම අඩු තියෙන බව එහෙනම් මේ වගේ අපාස නිඳා දැනනකොට මට ලැජ්ජාවට දරා ගන්න බැරි වෙනකොට මම තීරණය කරනවනේ අනේ තවත් මේම බැනුම් ආලා හරියන්නේ මේක හදා ගන්න ඕනේ එක එකනාගෙන් ඇයි මම බොරුවට බැනුම් ආන්නේ මගේ අඩුව තියෙන නිසානේ එහෙනම් බැනුම් වලින් නිදහස් වෙන්න මම අඩුව හදා ගන්න ඉදිරිපත් වෙනවා අන්න බලන්න අපගේ අඩුපාඩු හදා ගැනීමේ උවමනාව එයා අප තුල වැඩි කරනවා එයා කල්යාණ මිත්‍රයෙක් වාගේ ඉදිරිපත් වෙලා අපේ අඩුපාඩු සේරම පෙන්නනවා. පැය ගාණක් උඩ පැන පැන කෑ ගාලා අපේ අඩුපාඩු සේරම අපට පෙන්නලා දෙනවා. අන්න මේකට සමවැදිච්ච ගමන් බැනපු දේ මොකද්ද කියන එක අපට මතක හිටින්නේ එයාගෙන් වෙන යහපත සෙනෙහස තෙතමනේ කියන මේ පැත්තට අපේ සිත නැඹුරු වෙනවා. මේ විදිහට මේ භාවනා යෝගියා දක්ෂ වෙනවා ඒ තමන්ගේ ඒ ඇසට පේන රූප වලින් නාම ටික වෙන් කරලා රූපේ අයින් කරලා නමට සමවදිනවා. ශබ්දයේදී Tamanට වෙන අකටයුතු පැත්ත නෙමෙයි කටයුතු පැත්ත, යුතුයකම් පැත්තට සිත යොමු කරලා ඒකේ පටවි ස්වභාවය, දැඩි ස්වභාවය අයින් කරනවා. ඇයි බැන්නේ මේ මේ වචන කියලා මේ විදිහට නින්දා අපාස කළේ කියන එක මතක තිබුණාම द्वේෂය ඇති වෙනවා. වෛරය ඇති වෙනවා. පලිගන්න අදහස් පාළ වෙනවා. එහෙනම් එයාගෙන් යහපත වෙන බව දැනගත්තාම මේ මේ යහපත් දේවල් එයාගේ මේ අවස්ථාවේ මට සිදු වෙනවා කියලා දැනගත්තාම ආපෝ ස්වභාවය එතන රජ කරනවා ඒ කියන්නේ තෙතමණය එහෙම නැත්නම් සෙනෙහසේ මෛත්‍රියේ ස්වභාවය නිර්මාණය වෙනකොට අර පටවියෙන් නිර්මාණය වෙන්න තිබිච්ච द्वේෂසාගත වෛරසාගත తত্ত্বය මග හැරිලා තුනී වෙලා නිරෝධ වෙලා යනවා. ඒ වගේම තමයි කටට රස જાති දැන්නකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා රස જાති දැනෙනවා අද අපට ලැබුණේ පොලොස් මාළුවක් පරිප්පු ව්‍යංජනයක් ආවල් ව්‍යංජනේ හරි රසයි කියලා මේ ව්‍යංජනයට සමවදින්නේ නැහැ ලුණු රස හැඹුල් රස තිත්ත රස කාට රස පැණි රස, මිරිස් රස කියන මේ රස જાති හතට මේ රස වර්ගවලට එයා සමවැදිලා මේ රස දියා විතරයි බලන්නේ ව්‍යංජනේ මොකද්ද වටිනාකම අඩුද වැඩිද මේකේ ප්‍රියතාවේද අප්‍රියතාවේද තියෙන මේවා මොකවත් හොයන්නේ ඒක තුල තියෙන රස જાති ටිකක් විතරක් බලනවා <clears throat> සමහර අය සමහර ව්‍යංජන වලට කැමති නැහැ එහෙනම් සමහර අයට අපි හඹ ව්‍යංජනයක් අදලා දුන්නාම අනේ හඹ ව්‍යංජනේ මං කන්න කැමති නෑ කියනවා. ඇයි ඒක ඇඹුල් වැඩි කියලා. නමුත් එයාට අපි යම්කිසි ව්‍යංජනයක් අදලා දෙනකොට ඒ ව්‍යංජනට ඇඹුල් දාන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම ඇඹුල් දානවා. ගොරක දාන්නේ නැද්ද? සියඹලා දාන්නේ නැද්ද? දෙයියඹුල් දාන්නේ නැද්ද? එහෙනම් ඇඹුල් වල රසයට එයා සමවදිනවා නම් ව්‍යංජනයේ ප්‍රශ්නේ එතන නෑ. නමුත් අපේ රසයට නෙමෙයි සමවදින්නේ අපි ව්‍යංජනයට. ඒ නිසා මේ මේ ව්‍යංජන මට අගුණයි කියලා අපි අයින් කරනවා. සමහර ව්‍යංජන අපි ඌස්නයි කියලා අයින් කරනවා. ඇත්තටම බත උණු උණුෙන් තියෙනවා නම් මේක ඌස්න නෙමෙයිද? උණු උණුවෙන් බත් අපිගේ ආහාරයට ගන්නකොට ඒක තුළ විශාල රසණයක් ශරීරගත වෙලා ඇඟේ උණුසුම වැඩි වෙන්නේ නැද්ද? ඒ තේජෝ ගතිය ශරීරයේ වැඩි වෙන්නේ නැද්ද? ඇයි අනිත් ව්‍යංජනවල තේජෝ ගතිය උණුසුම් ගතිය නැද්ද? කොච්චර සීතලයි කියලා කියන ව්‍යංජනයට උනත් මිරිස් ටිකක් දැම්මාම ඒකේ තේජෝ ගතිය පිත ගතිය ඇති වෙලා නේද? එහෙනම් අපි උෂ්ණයි කියලා වෙන් කරනවා. මේක උෂ්ණ නැහැ කියනවා. ඒක තුලත් උෂ්ණය පවතිනවා. එහෙනම් මේ සෑම ප්‍රශ්නයක්ම තියෙන්නේ මේ නාම රූපවල තියෙන ප්‍රශ්න එහෙනම් නාම රූප වලට අනුව අපි හදාගත්ත ලෝක නඩත්තු කිරීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්න මේක වටහා ගත්තාම මේ භාවනා යෝගියා ව්‍යංජනයේට සිට සමවදන්නේ එයා සමවදන්නේ තමන්ගේ දිවට ලැබෙන රසකාරක පිළිබඳ එයා ලුණු වලට කැමති ඇඹුල් වලට කැමති තිත්ත වලට කැමති කාට වලට කැමති පැණි රස වලට කැමති මිරිස් රස වලට කැමති මේ රස වලින් එයා වෙනත් එකක් බලන්නේ නැති නිසා දැන් එයාට ව්‍යංජන ප්‍රශ්නයක් නැහැ ඕනම එකක් එයාට දුන්නාම එයා ඒ රසේ දිහා විතරයි බලන්නේ එයාට වෙන මොකවත් ප්‍රශ්න නැහැ ඒකයි රාතන් වහන්සේලා දානේ වළඳනකොට උන්වහන්සේලාට කිසිම ව්‍යංජනවල ප්‍රශ්න නැහැ. මස් මාංශ ආහාර වලට ගත්තාම සිල් කැඩෙන්නේ නැත්තේ උන්වහන්සේ මස් මාංශ වශයෙන් ඒ මානසික ඒ වටිනාකමෙන් නෙමෙයි ගන්නෙ ඒක තුල තියෙන ලුණු රස ඇඹුල් රස තිත්ත රස කාට රස මේ රස ටික විතරයි ගන්නෙ ව්‍යංජනේ මොකද්ද කියන මතකේ නැති නිසා ඒ මස් මාංශ පවා සාමාන්‍ය පලාවක් එළවලුවක් බවට පත් වෙලා එහෙනම් අපි මස් මාංශ ගන්නකොට මේක ආවල් මාළුවා මේක ආවල් මස මේකේ ලේ කුයිලේ මෙච්චරයි මේකේ රස මෙච්චරයි කියලා අපි ඒවා ලෝභයෙන් බලන නිසා චිත තුළින් ඒවා සමග ගනුදෙනු වෙන නිසා අන්න අපට නිතර නිතර කර්ම නිර්මාණය වෙන අවස්ථා ඒක තුලින් නිර්මාණය වෙනවා. එහෙනම් මේ රසට සමවැදිලා ඒ ව්‍යංජනේ නාමයේ රූපය අයින් කරලා වටිනාකම අයින් කරලා ගනුදෙනු කරන්න මේ ඇකියාව පාලහුණාම මේ භාවනා යෝගියාට මේ පටවියෙන් නිදහස් වීමේ ඒ අවස්ථාව ඉමි වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ කයට යම්කිසි කෙනෙක් වේදනාවක් දුන්නාම ගැව්වාම වැදුනාම ඇප්පුනාම එයා ඇප්පුනේ කවුද උවමනාවෙන්ද කළේ පලිගන්නටද කළේ රිදවන්නටද කළේ කියලා එහෙම හිතන්න වැදිච්ච දේ මට කොච්චරක් රිදෙනවද කියන එක බලනකොට මේක සාමාන්‍ය ස්පර්ශයක් වැදුනා නමුත් ඒ වැඩිලා විනාඩියක්වත් ගියේ නෑ වේදනාව අඩු වෙලා ගියා. ඒක එතනින් අමතක කරලා දානවා. ඇයි වැදුනාම වැදුන බව දැනගෙන වේදනාවට තුනී වෙලා යන්න අරිනවනම් ඒක කොහමද වැදුනේ? කවුද වැදුනේ? ඇයි වැදුනේ? කුමක් සඳහාද වැදුනේ? පරිගැනීමේ හදාසද මේකේ යථාර්ථය කියලා ඔයන්න ගියාම තමයි අපගේ සිත සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙලා අසත්පුරුෂ චේතනා පාළ වෙන්න පටන් ගන්නෙ. මේ විදියට මේ පොට්ටබ්බය තුල තියෙන සෑම ස්පර්ශයක් නිසාම අටගන්න සෑම සංඥා සංස්කාර ධර්මයක් තුලින්ම මේ භාවනා යෝගියා ස්පර්ශයේ පමනක් ගන්නවා ස්පර්ශයේ වේදනාව තුනී වෙලා යන ඒ ධර්මතාවයට පමනක් සමවදිනවා ඇයි වැදුනේ කොහමද වැදුනේ කොතනින්ද වැදුනේ කවුද වැදුනේ මේ ප්‍රශ්න එකකටවත් එයා ගොදුරු වෙන්නේ නැහැ මේ විදියට එයා ඇසකන දිව නාසය සමසිත සමග ගනුදෙනු කරනකොට මේ නාසයට ඇතුල් වෙන සෑම ගන්ධයක් තුලින්ම මොනවද මේ ගඳ කොහෙන්ද එන්නේ කාගෙන්ද එන්නේ කියලා හොයන්න ගියාම තමයි නිନ୍ଦා කරන්න අපහාස කරන්න විවේචනය කරන්න පලිගන්න අදහස් ඇති වෙන්නේ එහෙනම් ගඳ හාපු දිසාවත් ඒ ගඳ එන්න හේතුවවත් පුද්ගලයාවත් අපි හොයන්නේ නැහැ මේ ගඳ තමන්ගේ නාසයට දැනෙනවා ගඳ දැනගැනීමේ හැකියාව නාසයට තියෙනවා සුවඳ නාසයට දැනෙනවා සුවඳ දැනගැනීමේ හැකියාව නාසයට තියෙනවා කියන මේ කාරණාවට පමණක් සිත යොමු කරනවා මේ කාරණාව තුල පමණක් සීය පීඨවනවා එහෙම පීඨවන්න පුළුවන්කම ලැබුණාට පස්සේ මේ භාවනා යෝගියා වේදනාව අටගන්න ක්‍රමවේද අතර තුලින් පළවෙනි මට්ටම නිදහස් වෙනවා එහෙනම් චෛතසික වලින් වේදනාව අටගන්නේ කොහොමද කියලා බලනකොට චෛතසිකයේ ඇතිවෙච්ච ගමම ඇතිවෙච්ච චෛතසිකය අල්ලන්නේ නැහැ ඒක අත්හරිනවා. ඒකට යන්න අරිනවා. එහෙනම් සිතිවිල්ලක් ඇති වෙලා ඒ සිතිවිල්ලේ ධාරිතාව ටිකක් අඩු වෙනකොට ඒ ධාරිතාවට අනුව සිතිවිලි ඇති වෙනවා. ඒ ධාරිතාවත් ටිකක් තුනී වෙනකොට ඒ තුනී වෙච්ච ධාරිතාවට අනුව සිතිවිලි ඇති වෙනවා. ඒ තුනී වෙච්ච ධාරිතාව තවත් අඩු වෙලා සියුම් වෙනකොට සියුම් වෙච්ච ධාරිතාවට අනුවයි සිතවිලි ඇති වෙන්නේ. එහෙනම් ඕනම චෛතසිකයක් ඇති වෙච්ච ගමන් ඒ මොතේ ප්‍රතිඵල ආවොත් අපගේ වචනේ ගොඩාක් අයට වේදනාවක්, දුකක්, පීඩාවක්, කම්පනයක් වෙන්න පුළුවන්. එහෙනම් සිතවිල්ලක් පහළ වෙච්ච ගමන් ඒ සිතවිල්ලට ඇති වෙලා නැති වෙලා යන්න ඇරලා කාලයාට ඉඩ දුන්නාම අපට පෑදිලිව පේනවා ඒ චෛතසිකය බොහොම සෑල්ලු වෙලා සරල වෙලා සියුම් වෙලා නැති වෙලා යනවා ඒකයි කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්න කියලා කියන්නේ අපගේ චිතවිලි ඇති වෙන වීතිය තුල නෙමෙයි ඒක ක්‍රමානුකූලව තුනී වෙලා යනවා එහෙනම් තරාවක් උදේ අට ගත්තාම දවල් ගින් බලනකොට තරාව තුනී වෙලා උදේ ගහන්න හිටපු කට්ටිය දවල් බැනලා පිරිමා ගන්නවා. අවස් වෙනකොට බනින්නෙත් නැහැ. මොකවත් ගහන්නෙත් නැහැ. රවල හත්තරිනවා. පවෙන් දගෙන් බලනකොට රවන්නෙත් නැහැ. ආක බලාගෙන යනවා. සතියකින් යනකොට අරක අමතක වෙලා දැක්කාම ඉනා වෙලා යනවා. එනා ඕනම ප්‍රශ්නයක් තප්පර 7න් විසඳෙනවා. තප්පරෙන් 7න් විසඳෙන්නේ නැති එක විනාඩි 7න් විසඳෙනවා. විනාඩි 7න් විසඳෙන්නේ නැති ප්‍රශ්නය අනිවාර්යයෙන්ම පැය 7න් විසඳෙනවා. පැය 7න් විසඳෙන්නේ නැති ඕනම ප්‍රශ්නයක් දින 7න් විසඳෙනවා. දින 7න් විසඳෙන්නේ නැති ප්‍රශ්නය අනිවාර්යයෙන්ම සති 7න් විසඳෙනවා සත් සතියෙන්. සති 7න් විසඳෙන්නේ නැති ප්‍රශ්නය මාස 7න් විසඳෙනවා. මාස 7න් විසඳෙන්නේ නැති ප්‍රශ්නය අනිවාර්යයෙන්ම කිසිම සැකයක් නැතුව අවුරුදු 7න් විසඳෙනවා අවුරුදු 7ක් වෙනකොට ඕනම බරපතල ප්‍රශ්නයක් මේ විශ්වය තුළ ඒකාන්ත වශයෙන්ම ස්ථීර වශයෙන්ම විසඳීමට වාජනය වෙනවාපත් වෙනවා එහෙනම් මේ ක්‍රමවේදය නිසා මේ භාවනා යෝගියා තේරුම් ගන්නවා සිතවිල්ලක් ඇති වෙච්ච ගමන් ගනුදෙනු කෙරුවොත් පටවිය ටිකක් තුනී වෙන්න ඇරලා ගනුදෙනු කෙරුවොත් ඒක ආපෝ මට්ටම තවත් ටිකක් තුනී වෙලා වරුවක් විතර යන්න ඇරලා කතා කරන්න ගියාම වචනෙට සීමා වෙනවා වායෝ මට්ටම දවස් 7ක් විතර යන්න ඇරියාම කතා කරන්නවත් මොකවත් නැහැ ඉතුරු වෙලා නැහැ හදාසක් ඒ නිසා ඒක අපි ගණන් ගන්න නැතුව අමතක කරන නිසා ඒක චෛතසික මට්ටම. එහෙනම් සිතවිල්ල ගනුදෙනු කරන්න ඕනේ වරුවක් විතර අත්තරලා කියලා එයා කමඨාණක් වඩනවා මොකද්ද නවගුණවල ඒ සෑම තපෝවනේ තාපසෙක් ළඟම තියෙනවා කරේ දාගෙන ඉන්න තපෝ වනේ නවගුණවල අතට අරගෙන ලී කරුවක අත තියාගෙන ඇටේ ඇටේ මෙනෙහි කරන වෙන මොකවත් නෙමේ චෛතසිකයක් ඇති වෙනවා ඒ චෛතසිකයේත් ඉසිත පීතලා 1 2 3 108 වෙනකන් ගණන් කරනවා ගණන් කරනකොට 20 25 පයින්නකොට අර චෛතසිකය තුනී වෙලා අමතක වෙලා යනවා. ඒ මේක කාපු බව උන්වහන්සේ දන්නෙත් නෑ. නැවත චෛතසිකයක් එනවා. නැවත අර චෛතසිකයේ සිත පීඨලා 1 2 3 ගණන් කරනවා. 20 25 විතර යනකොට 108ට යන්න කලින් අරකත් අමතක වෙලා තුනී වෙලා යනවා. උන්වහන්සේ ඇති වෙන චෛතසික සෑම එකක්ම නිරෝධ වෙලා යන්න හැරලා ඉන්නවා මිසක් කිසිම දෙයක් ගනුදෙනු කරන්නේ ඒකයි තපස්වරෝ නවගුණ වල අතේ තියාගෙන නිතරම සජ්ජායනා කරගෙන ඉන්න වෙන මොකවත් නෙමෙයි ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙම්ම ගනුදෙනු කරන්නා වූ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම තමන් මේ අංක තුලින් 108 වෙනකම් ගණන් කරන ක්‍රමවේදය තුලින් අර සෑම ගනුදෙනුවක්ම තුනී කරලා නිරෝධ කරලා යන්න හරිනවා කිසිම දෙයක් මතකේ රඳව ගන්නේ නැහැ මතකේ රැඳෙන්නේ නැහැ. ඉබේම ඒක අමතක වෙලා යනවා. මෙන්න මේ අවබෝධය ආපු ගමන් මේ භාවනා යෝගියා සිතවිල්ල ඇති වෙලා ටිකක් වෙලා පවතින අරිනවා. එතකොට යාට තේනවා අරතින සරගතිය දැන් නැහැ. වරුවා ගියාම සරගතිය ඇත්තටම මොකවත් නැහැ. අවවාදයක් අනුශාසනාවක් කරන්න තරම් ඒ පරිගැනීමේ චේතනාව තුනී වෙලා දින හතක් විතර යනකොට අවවාද කරන්න ඒක ඉස්සලා මතක තියෙන්න එපාය. එහෙම එකක් මතක නැහැ. එහෙම සිද්ධියක් දන්නෙත් නැහැ. ඒ නිසා කිසිම ලෝක සත්‍යයකගේ සිතට කයට දුක ලැබෙන්නෙත් නැහැ. මේ අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා පළවෙනි ක්‍රමවේදය පටවි මට්ටමේ වේදනාව මන් නිදාස් කළා. ආපෝ මට්ටමේ වේදනාවත් මන් නිදාස් කළා. වායෝ මට්ටමේ වේදනාව මා විසින් නිදාස් කරන්නට ඕනේ. ඒකට මා විසින් කුමක්ද කළ යුතු කරුණෝ එනා සිටිවිලි වලින් අදාස් වශයෙන් ප්‍රකාශ කරන්න තියෙන ඒ අවස්ථාව උන්වහන්සේ අයිමි කරගන්නවා එනම් තමන් විසින් දකින්නා වූ රූපය අත්තරලා ඒ නාමයට සමවැදුනා නාමය මෙනෙහි වෙනවා සජ්ජායනා වෙනවා ඒකත් අත්තරිනවා එනම් මොකවත් මන් දැක්කෙත් නැ මොකවත් මම සජ්ජායනා කළෙත් නෑ මේක අඳුරන්නෙත් නෑ කියන ඒ මනස හදනවා එහෙනම් සියුම් ලෙස තමයි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගනුදෙනු උනේ නෑ කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ ගනුදෙනුව තුළින් නිර්මාණය වෙන කර්මය මෙතන නෑ එහෙනම් පඨවි මට්ටමෙන් ආපෝ මට්ටමෙන් වායෝ මට්ටමෙන් මේ ප්‍රශ්නේ තුනී කරලා විසඳන්න මේ අවබෝධ ඥානය පාළ වෙනකොට මේ භාවනා යෝගියා අනාගාමි ඵලයටපත් වෙලා එයාට මේ සතරමා භූතය තුලින් වේදනා මට්ටම් අතර පිළිබඳ අවබෝධය ඇති වෙලා එයා මේ වේදනා මට්ටම් අතර පිළිබඳ විශාල ප්‍රඥාවටපත් වෙලා මේ හැම දෙයක්ම ගනුදෙනු කරනකොට වේදනාව ඇති වෙන්නේ කොහමද? දුක හටගන්නේ කොහමද? දුක්ඛ මට්ටම් අතර කුමක්ද කියන එක පිළිබඳ විශාල අවබෝධයකින් කටයුතු කරන නිසා ලොකු වැරදි මොකවත් වෙන්නේ නැහැ. ලොකු වැරදි මොකවත් වෙන්නේ නැත්තේ ලොකු වැරදි වෙන්න තරම් අවබෝධ අඥානකමක් එහෙම නැත්නම් අවිද්‍යාවක් ඒ භාවනා යෝගියා තුල දකිනු ලබන්නට නැහැ. එහෙනම් මේ ප්‍රඥාවේ පීඨලා මේ අවබෝධ ඥානේ පීඨලා මේ භාවනා යෝගියා වඩා වඩා ගැඹුරු විදියට මේ ගනුදෙනුව කරමින් පවතිනවා තමන්ට ඇයෙන දේවල් වල ඒ අයහපත් දේ හත්තරලා යහපත් දේ ගනුදෙනු කරපු භාවනා යෝගියා යහපත් දේ තත්තරලා තමන්ට පීඩනයක් විතරක් ලැබෙනවා සබ්දයක් විතරක් පූජා වෙනවා යාපත් හයාපත් කියන දෙකම ලැබෙන්නේ නැහැ මේක තුලින් මට අදහසක් කියන්න දෙයක් නැහැ හේතුව කාරණාව දන්නේ නැති නිසා කාරණාව ගෝචර වෙන්නේ නැති නිසා හොඳ නරක වටහා ගන්න අපෝසත් වුන නිසා අදහස් ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ ශබ්දකෝෂයේ වැහිලා යනවා අනාගාමි ඵලයටපත් වෙච්ච කය ගොඩාක් නිස්කලංකව නිවාඩුවේ ඉන්න හේතුව ප්‍රශ්න වලට කැළඹෙන්නේ නැතුව විවේකයෙන් උත්තර දෙන්න හේතුව මේ ඥාණය පාළ වෙනකොට ඒගොල්ලන් තුල මේ අවබෝධය ඇති වෙලා ලොකු ප්‍රශ්න එනවා ගම පෙරලගෙන එනවා ගස් ගලවගෙන එනවා ඒත් වාඩි වෙලා ගලවපු ගස් ටික පෙරලපු ගස් ටිකට ලස්සනට උත්තර දෙනවා කිසිම කැළඹිල්ලක් නැහැ. ඒවා විද්‍යාත්මකව උත්තර දෙනවා. ඒ සෑම දෙයක් තුළම කැළඹීමට හේතුවක් නැහැ. අර ආපු වේගය අඩු වෙලා ඒ මිනිස්සු තැම්පත් වෙලා ඒ මිනිස්සු වටා ගන්නව අනේ අපේ වැරද්ද කොච්චර ලොකුද අපරාධ අපි මේ වගේ දෙයක් කතා කරන්න ගියේ මේක හරියටම හරි මේ කියන කාරණාව අපිටයි වැරදුනේ අපේ වැරද්දයි කියලා යන ගමන් වැරද්ද බාර අරගෙන ඒගොල්ලෝ පිටත් වෙනවා එහෙනම් අපේ ජීවිත කාලය පුරාම අපි ජීවත් වෙන සෑම මොහොතක් තුළම ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපි මේ නාම රූප සංඥා සංස්කාර ධර්ම මොනතරම් ගනුදෙනු කළාද මොනතරම් මේ ධර්මය අපි ස්පර්ශ කළාද ඒ ස්පර්ශ කරපු සෑම අවස්ථාවක් තුළම අපි ගනුදෙනු කරලා තියෙන්නේ දුක අපි ස්පර්ශ කරලා තියෙන්නේ දුක අපි නිර්මාණය කරලා තියන්නේ දුක විඳලා තියන්නේ විඳවලා තියන්නේ දුක එහෙනම් අපේ ජීවිත කාලය පුරාම වේදනාව ස්පර්ශ කරමින් තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ මේ අවබෝධය එනකොට මේ භාවනා යෝගියා විශාල කම්පණයටපත් වෙනවා හේතුව එයා විස්මයටපත් වෙලා කල්පනා කරලා බලනවා එහෙනම් මම මේ ලෝකේ දැකලා තියෙන්නේ බලලා තියෙන්නේ ඔක්කොම දුකද මට ඇහිච්ච සෑම ශබ්දයක්ම දුකද? මං කතා කරපු සෑම වචනයක්ම දුකද? මාගේ සෑම චලනයක්ම දුකද? සෑම සිතවිල්ලක්ම දුකද? ලෝභ දේශ මොහ ඇති කළා නම් අසකන දිව නාසයේ සමසිත තුලින් ඒක ඒකාන්ත වශයෙන්ම දුක බවට පත් වෙනවා. එහෙනම් මම මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න අන්තිම තප්පරය දක්වාම මම කරලා තින්නේ දුක නිර්මාණය කරමින් දුකට හේතු හදන එක. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින්ම Taman දුක නිර්මාණය කරමින් දුක වගා කරමින් මේ ලෝකේ ජීවත් වුණා කියන එක දැනගත්තාම එයා විශාල කම්පණයකට බියපත් වීමකටපත් වෙලා මේ ආයතන වලින් මේ දුක නිවන්නට ඕනේ දුක ස්පර්ශ වෙන ක්‍රමවේදය නවත්තලා දාන්න ඕනේ කියන එක තුල විශේෂ අවධානම යොමු කරනකොට මේ භාවනා යෝගියාට පෑදිලිව වැටෙනවා මේ සෑම ගනුදෙනුවක්ම මේ විඥාණය පවතින තාක්කල් සිදුවෙන එකක් මේ නාම රූපات එක්ක සම්බන්ධ සම්බන්ධව ජීවත් වෙන තාක්කල් පවතින එකක් මේක වෙනස් කරන්න බෑ මේක නවත්තන්න සමතෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් මා විසින් කුමක්ද කළ යුත්තේ? සියල්ල සියල්ලන්ට සුදුසු විදියට වෙන්න හැරලා මම මේ කර්මයේ අයිතිකාරයා නොවීමයි කල යුතුයි කියන ඒ පුද්ගල ස්වභාවය අතුරුදාම් කරනවා ඒ මානසිකත්වයෙන් නිදාස් වෙනවා කිසිම ගනුදෙනුවක් Taman විසින් කරන්නේ නැහැ. කිසිම ගනුදෙනුවක් මගෙත් එක්ක වෙන්නේ නැහැ. කාටදෝ වෙන ගනුදෙනුවක් කාටදෝ අයිතිය තියෙන එකක්. මේකේ අයිතිය මට නැහැ කියන චිත්තේ විතරක් එතනින් නිදාස් කරනවා. එයා අරියත් භාවයටපත් වෙනවා. එහෙනම් අපි ලබාපු මිනිසත් භවය තුළ අරියත් භාවයටපත් වෙන්න පුළුවන් ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවේ වේදනාව මත සිත පීටලා මේ භාවනා කමඨාන වඩලා එහෙනම් අපි මේ භාවනා කමඨාන් ධර්ම දේශනාව තුළින් අපි ශ්‍රවණය කළා අපි ලබාපු මිනිසත් භවයේ ಗುಣධර්ම වැඩෙන්නේ කොහමද අඩුපාඩු ක්‍රමානුකූලව ඇදෙන්නේ කොහමද අපගේ ජීවිතය තුළ සැඟවෙච්ච අභිරහස් වෙලි වෙන්නේ කොහමද එහෙනම් දුක නිවා ගන්න ඕනේ සසර දුකයි කියලා ඉදිරිපත් වෙන සෑම කෙනාටම මුලා වෙච්ච තැනක් තමයි දුකේ මට්ටම් හතරක් තියෙන බව. පටවි මට්ටමේ ලොකු දුක තියෙනවා. ආපෝ මට්ටමේ සෙනෙහසේ දුක තියෙනවා. වායෝ මට්ටමේ වචනවල දුක තියෙනවා. තේජෝ මට්ටමේ සිතිවිලි වල දුක තියෙනවා. එනා ස්වභාවයන් අතරක දුකට ගොදුරු වෙලා ඒ ස්වභාවයන් අතරේ දුකට අපි හැමෝම අවු වෙලා මේ නාම රූපات එක්ක සංඥා සංස්කාර ධර්මයන් එක්ක අපි දුක් විඳ විඳ සසරේ ඇවිදිනවා මේ කමඨාන් දේශනාව තුළින් අපි විශාල අවබෝධයක් ලැබුවා ඒ තමයි අපි අසකන දිවනාසය සමසිත පාවිච්චි කරලා මේ ගනුදෙනු කරන සෑම අවස්ථාවක් තුළම අපගේ ජීවිතය නිදහස් කර ගන්නට අපගේ කර්මය නවත්තලා දාන්නට මේ වේදනාවෙන් දුකෙන් නිදහස් වෙන්නට විමුක්තියටපත් වෙන්නට මේ කමඨාන ක්‍රමානුකූල වඩන්නට ඕනේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාව තුල වේදනාව තුල සිත පීටලා භාවනා කරන මේ භාවනාව තමයි අපගේ විමුක්ති කමඨාන දුක්ඛ සත්‍ය අවබෝධ කරන චතුරාර්ය සත්‍ය තේරුම් කරලා දෙන මේ කමඨාන අපගේ ජීවිත කාලය පුරාම අපි විසින් වඩන්නට ඕනේ. එහෙනම් මේ භාවනා කමඨාන අපගේ ධර්ම ඥානය වැඩි කළා. අසකන දිවනාසය සමසිත තුලින් දකින දේවල් අපට කරදරයක් ප්‍රශ්නයක් කියලා පිතාගෙන හිටියට මේ කරදර ප්‍රශ්නේ එකම ස්වභාවයකින් පවතින්නේ මේක මට්ටම් අතරකින් පවතිනවා සමහර දේවල් දැක්කාම උඩපැනපැන කෑ ගන්න අපි හැම දෙයක් දැක්කාම කෑ ගන්න මල් දැකලා කලබල වෙන මිනිසෙක් මේ ලෝකේ නැහැ. මල් අට ගන්න නැත්නම් කලබල වෙන මිනිස්සු ඉන්නවා. ඇයි? පළදාව නැහැ, අස්වැන්න නැහැ, ජීවත් වෙන්න බෑ. එහෙනම් කුඹරක අස්වද්දලා ඒ කරල්වල මල් පිපෙන්නේ නැත්නම් ඒ ගස්වල මල් නැති වෙනකොට පීදෙන්නේ නැති වෙනකොට මිනිස්සු කැළඹිලා අනේ මාස දෙකෙන් පීදෙන්න ඕන එක මාස 6ක් වෙලා පීදුන්නේ ඒ කම්පණය පටවි මට්ටමේ කම්පනයක් වේදනාවක් මල් පීදුනා පීදුන නිසාත් වේදනාවක් තියෙනවා. දැන් මේක රැක ගන්න ඕනේ. කලින් පීදුන්නේ ඒ නිසා කුරුල්ලෝ එන්නේ නැහැ. සත්තු එන්නේ නැහැ කරල් කන්න. ඒ නිසා අපට ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව තිබුණා. දැන් කරල් ආවට පස්සේ දැන් කුරුල්ලන්ගේ ආබාධ වැඩි. දැන් තියෙනවා ආපෝ මට්ටමේ දුක. මේක රාදවල් දෙකේ රකින්නට ඕනේ. මගේ කුඹර පැවුනා මගේ වෙලේ අද අස්වැන්න වැඩි මේ කන්නේ හම්බෙන ආදායම වැඩි කියන මේක කිය කිය විදිනවන අන්න යාට ඊළඟ මට්ටමේ දුක ආපෝ මට්ටමේ දුකෙන් වායෝ මට්ටමේ දුකට ගත්තා දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද වෙළඳ පොලේ වීමිල අඩු වෙලා මේක විකුණ ගන්න බෑ අස්වැන්න තිබුණාට වැඩක් නැහැ. මේකෙන් මම බලාපොරොත්තු වෙන මොකවත් හම්බුන්නේ මානසික දුක් විඳ විඳ දසාතේ කල්පනා කරගෙන ඉන්නවා. දැන් චේතනා මට්ටමින් දුක සිතවිලි වල දුක බලන්න මේ නාම රූප වල මට්ටම් අතරකින් දුක ඇති වෙන ක්‍රම මිනිස්සු කවුරුත් අපට දාන දෙන්නේ නැහැ මිනිස්සු දම්පැන් දෙන්නේ නැහැ ඒක පළවෙනි දුක දන් දෙන කට්ටිය බොහොම යාපත් කට්ටිය. ඒ කට්ටිය දාලා යන්න බෑ. ඒ කට්ටියෙන් වෙන් වෙන්න බෑ. අන්න බැඳීමක් ඇති වුණා. දැන් දනුත් දුකක් ඇති වෙලා තියෙනවා. ඇයි මේ කට්ටියත් එක්ක තියෙන බැඳීම නඩත්තු කිරීමේ දුක මේක දෙවනි මට්ටමේ දුක. දන් දෙන කට්ටිය ගැන ප්‍රශංසා කරනවා. ಗುಣකතන කරනවා. ගෞරව කරනවා. ඒ ආයත විශේෂයෙන් සලකනවා අන්න වායෝ මට්ටමේ දුක ඒ කට්ටියට අසනීපද දන්නේ ආවේ නැ ගිය සතියේත් ආවේ නැ මාසයක් තිස්සේ ආවේ නැ මේ සැරේ දාහනේ දෙන්න ආවේ නැ කරදරයක්ද දුකක්ද දන්නේ නැ මොකද්ද දන්නේ අපෙන් වැරද්දක් වුණා දන්නේ කියලා දසාතේ කල්පනා කරනවා ඒ ගැන සාකච්ඡා කරනවා එනේන කට්ටියගේ අසවලාට මොනවාරි කරදරයක්ද ගමේ ඉන්නවද දුර පළාත ගිහිල්ලාද කියලා ආනවා කතා කරනවා වායෝ මට්ටමේ දුක මොකවත් කියන්නේ නැහැ බැඳීමක් නැහැ වාගින්නවා නමුත් සිටිවිලි වලින් ගනුදෙනු කරනවා අසුවලා ආවේ නැහැ ඒගොල්ලන්ගේ දාන නම් ගොඩාක් ශ්‍රේෂ්ඨ දානයක් හැමදාම වරදක් නැතුව දෙනවා මොකොත් දන්නේ මේ සැරේ ආවේ නැත්තේ කියලා කල්පනාවෙන් සීමා කරගෙන දරාගෙන ඉනවා චේතනා දුක වේදනාව එහෙනම් ඕනම ප්‍රශ්නයක් අරන් බලනකොට මට්ටම් අතරකින් මේක පවතිනවා ආකාර අතරකින් මේ වේදනාව අපි තුල නිර්මාණය වෙනවා මේ භාවනා යෝගියාට සෑම නාමයක් රූපයක් තුලම ශබ්දයක් වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් තුලින්ම එයාට මේක පේන්න පටන් ගන්නවා සෑම දෙයක්ම මට්ටම් අතරකින් ගනුදෙනු වෙනවා. එහෙනම් මා විසින් මේ මට්ටම් අතරකින්ම නිදාස් වෙන්න ඕනේ, නිදාස ඉන්න ඕනේ. මේ නිදාස ලැබුණොත් විතරයි මම විමුක්තියටපත් වෙන්නේ. එදාට විතරයි මම පිරිණිවෙන්නේ. එහෙම නැතුව මාගේ පරිණිරවාණයක් මේ නාම රූප වලින් කවදාවත් එන්නේ නැහැ. මේ මට්ටම් අතර ඇදුවේ නැත්තම් කියන අවබෝධය පාළ වෙලා මේ භාවනා යෝගියා සෑම දෙයක්ම ඉබේ වෙන්න හැරලා අයිතිය අත්තරිනවා මට නෙමෙයි පේන්නේ මට නෙමෙයි හැයෙන්නේ මට නෙමෙයි දැනෙන්නේ මට නෙමෙයි ඇඟෙන්නේ මම නෙමෙයි සිතන්නේ මම නෙමෙයි මේ රස විඳින්නේ කියන මානසිකත්වය අදාගෙන එයා මේ ආයතන අයේම චර්යාවෙන් නිදාස් වෙනවා ගෙවල් අත්හැරලා යනවා. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හයම තමන්ගේ වාසස්ථාන හයම එයා පිටත් වෙලා යනවා. මේ කිසිම දෙයක් එයාට හදාල නැහැ. පේන්නේ එයාට නෙමෙයි, ඇයෙන්නේ එයාට නෙමෙයි, දැනෙන්නේ එයාට නෙමෙයි, ඇඟෙන්නේ එයාට නෙමෙයි, සිතෙන්නේ එයාට නෙමෙයි මේ මානසිකත්වයටපත් වුනාම අරියත් බෝධියටපත් වෙලා උන්වහන්සේ මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් එක්ක ජීවත් වෙනවා. හැබැයි කර්ම නිර්මාණය වෙන්නේ කර්ම කිසිම ඉමිකමක් කියන්නේ නැහැ. එහෙනම් මේ කමඨාන අපගේ විමුක්තිය බවට පත් වුණා. අපි ලබාපු මිනිසත් භවයේ අපේ අරියත් මාර්ගයේ බවට පත් වුණා. එහෙනම් මේ කමඨාන දෛනිකව අපි වඩන්නට ඕනේ. සෑම මොහොතක් ගන්න මේක පුරුදු කරන්නට ඕනේ. අපි ලබාපු මිනිසත් භවය තුල මේ බඹයක් විතර උස තියෙන මේ කයේ දුක පවතින මට්ටම් අතරම මේ කමඨාන තුලින් කමඨාන ධර්ම දේශනාව තුලින් අපි අපගේ භවය අදාගෙන නිමා කරගන්නට ඕනේ එහෙනම් අද ඉඳලා අපි අදිස්ථාන සිතවිල්ලක් ඇති කරගනිමු පාරමිතාවක් වශයෙන් අපි ප්‍රතිපත්තියක් ඇති කරගනිමු ඒ තමයි අද හිඳලා මගේ අසකන දිව නාසය සමසිත කියන ආයතන අයට ගෝචර වෙන සෑම සංඥා සංස්කාර ධර්මයක් තුලින්ම මම මේ දුක ඇති වෙන වේදනාව ඇති වෙන මට්ටම් හතරකින්ම නිරෝධ වෙනවා ක්‍රමානුකූලව මම මේ දුකෙන් නිදහස් වෙනවා අද හිඳලා මම තථාගතයන් වහන්සේගේ සරණ යමි උන්වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ සරණ යමි මේ මාර්ගය වඩලා ප්‍රත්‍යක්ෂ කරගෙන අරියත් බෝධියටපත් වෙච්ච ඒ උත්තමයන් වහන්සේලාගේ සරණ යමි කිසිම මොහතක මේ ආයතන අයතුලින් වේදනා අට ගන්නට ඉඩ නොතබවමි වේදනාවක් ස්පර්ශ නොකරමි අද හිඳලා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තුළින් නිරෝධ කිරීමේ වැඩපිළිවෙලේ නිරත වෙමි කියලා අපි ප්‍රතිපත්තියක් අදාගෙන අද මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩමු මේ ධර්ම දේශනාව අපගේ සිත්වල නිදන්ගත කරගෙන තැම්පත් කරගෙන නැවත නැවත මෙනෙහි කරමු සෑම මොහොතක් ගානේ රාත්‍රියේ දවාලේ සතර ඉරියව්වෙන්ම මේ කමඨාන වඩලා සෑම නාමයක් රූපයක් තුලින්ම අටගන්නා වූ සතරාකාර වේදනාවෙන් නිදහස් වෙලා මේ ලබාපු මිනිසත් භවය අවසාන භවයේ කරගෙන මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල මේ කමඨාන වඩාගෙන මේ ලබාපු මිනිසත් භවය මේ කාලය තුලම ඒකාන්ත වශයෙන්ම පිරිණිවෙන්නට අවශ්‍ය කටයුතු මේ කමඨාන් දේශනාව තුළින් මේ කමඨාන් භාවනාව තුළින් අපට සිද්ධ වේවා ඒකාන්ත වශයෙන්ම අපගේ පරිණිරවාණය මේ භවය තුලම අප සියලු දෙනාටම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි